භාවනාවේදී පහළ වූ නාම රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළුණු බැවින් දුක්ඛයෝයේ තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝයේ පිළිකුල් බැවින් අසුභයෝයේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූපේ පරමාර්ථ ධර්ම සමූහයේ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේයේ ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාවේ ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යයේ සුවසේ අවබෝධ වීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ භාවනාමය කුසලයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු